මාර්ගඵල අවබෝධය සඳහා උපකාර වෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ. දැන් මොනවද මේ පියවර තුනක් හැටියට අපි පැහැදිලි කළේ? පළවෙනි පියවර තමයි ආත්ම මූලික සංකල්පයකින් යුක්තව ධර්මානුධර්ම ප්‍රතිපත්තිය දර. දැන් අපි මොකද්ද ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කිව්වේ? අකුසලයෙන් වැළකීලා කුසල් දහම් සිද්ධ කිරීම. අධර්මයෙන් වැළකීලා ධර්මයේ අසුරු කිරීම. සද්ධර්මයේ අසුරු කිරීම. අයහපතින් අනර්ථයෙන් වැළකීලා යහපත අර්ථය පිණිස ක්‍රියා කිරීම. තමන්ගේ සිතුවිලි වචන ක්‍රියා හසුරවන්න දක්ෂ වෙන්න ඕන තමන්ටත් අනුන්ටත් අර්ථය පිණිස අනර්ථය වැළැක්වීම පිණිස. ඒතකොට මේ වැඩපිළිවෙල තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි කියන්නේ. දැන් මේ වැඩපිළිවෙල මූලික වශයෙන් අපි ගොඩක් දෙනා ආරම්භ කරන්නේ අර ප්‍රාථමික පියවරේ. අපිට ඉතින් පළවෙනි පියවර තියලානේ දෙවෙනි පියවර තියන්න වෙන්නේ. මුලින්ම දෙවෙනි පියවර තියන්න බෑනේ. ඒ නිසා අපි කොයි කවුරුත් මේ සසර ගමනේ මූලික වශයෙන් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියට අවතීර්ණ වෙන්නේ ආත්ම මූලික සංකල්පයකින් යුක්තව. ඒ කියන්නේ දැන් යම් කෙනෙක් සත්තු මැරීමෙන් වළකිනවා, හොරකම් කිරීමෙන් වළකිනවා. එතකොට අපි විමසුවොත් ඇයිද සත්තු මරන්නේ නැත්තේ? බොහෝ දෙනාගේ පිළිතුර වෙන්නේ මොකක්ද? සත්තු මරුවහම පව් සිද්ධ වෙනවා. අකුසල් සිද්ධ වෙනවා. දුගතිගාමී වෙනවා. අකල් අකල් මරණ සිද්ධ වෙනවා. එතකොට දැන් ඒ සතා නොමර ඉන්නේ මොකක් නිසාද? මට හානියක් වෙන නිසා. ඒ සතාට මොකක් වුණත් මට අදාළ නැහැ. හැබැයි ඌ මැරුවොත් මටත් අකාලේ මැරෙන්න සිද්ධ ඒ සතා මැරුවොත් මට පව් සිද්ධ වෙනවා. මම අපාගත වෙනවා. එතකොට මම දුක් විඳින්න කැමති නැහැ. මම දුක් විඳින්න කැමති නැති නිසා මං අපාගත වෙන්න කැමති නැති නිසා මං අකාලේ මැරෙන්න කැමති නැති නිසා තත්තු මරන්නේ නැහැ. එතකොට දැන් මොන අදහසින් හරි සත්තුන මරයින් එක හොඳයි. නමුත් දැන් මෙතන ආකල්පය තියෙන්නේ මොකක්ද? ඒ සතා කෙරෙහි කරුණා මෛත්‍රියක් නෙමේ මාව රැකගන්න, මාව පරිස්සම් කරගන්න. තක්කාය දිට්ඨියෙන් යුක්තව ආත්ම මූලික සංකල්පයකින් යුක්තව තමන්ව ආරක්ෂා කර ගැනීමේ ප්‍රාථමික අදහසක්. එතකොට ඒකෙන් යම්කිසි කුසලයක් සිද්ධ වෙනවා. හැබැයි තණ්හා මාන දිට්ටි කියන ඒවා යුක්තයි. දිට්ටියෙන් යුක්තයි. සක්කාය දිට්ටියෙන් යුක්තව තමයි මේ කුසලය කරන්නේ. තෘෂ්ණාවෙන් යුක්තයි. Tamanට ප්‍රතිලාභ ලැබීමේ අපේක්ෂාව. එහෙමනම් ඒ කරන කුසලයෙන් සසර ගමනේ පිහිටක් සැලසෙනවා. අන්නේ සත්තුන්ගේ දිවි රැකපු නිසා Tamanට දීර්ඝායු සම්පන්නිය ලැබෙනවා. අකල් මරණ වලට පැමිණෙන්නේ නැහැ. හැබැයි පමණකින් එතනත්තා කෙලස් නසනවා නිවන් දකින්නවා කියලා නියමයක් නැහැ. ඇයිද? චිත්ත පාරිශුද්ධිය සඳහා අවශ්‍ය පසුබිම નિවරදිව සැකසුනේ නැහැ. කෙලෙස් දුරු කිරීම සඳහා අවශ්‍ය ඉලක්කය මතුනේ නැහැ. ඒ බඳු දැක්මක්, ඒ බඳු ඥානයක් ඇතිව නෙමෙයි සක්කාය දිට්ඨියෙන් මුසපත් වෙලා තමයි දැන් මේ කටයුත්ත කරන්නේ. හැබැයි හොඳ වැඩක් කරන්නේ. ඒක ඇතුලේ තියෙනවා අර දිට්ඨිගත ස්වභාවය. එහෙමනම් ඒ කුසලය කුසලයක් හැටියට, පින්කමක් හැටියට, පොදුවේ හඳුන්වන්න පුළුවන්. නමුත් ඒවා හඳුන්වන්නේ වට්ටගාමිනී කුසල්. සංසාර වෘත්තය තුල සැප විපාක ලබන්නට හේතු වෙනවා. විවට්ටගාමිනී தත්වෙට සංසාර වෘත්තයෙන් නික්මෙන්නට ඒ උපකාර වෙන්නේ නැහැ. ඒ තමයි ප්‍රාථමික පියවර. දැන් ඔය පදනමේ ඉඳගෙන අපි කුසල් කරනවා, පින්කම් කරනවා. ඒ කියන්නේ අපි හිතමු කෙනෙක් දන් දෙනවා. එතකොට දන් දෙනකොට බොහොම කැප වෙලා දානමාන ආදී සිද්ධ කරනවා අනිත් අයට සලකනවා සංග්‍රහ කරනවා එතකොට කුමක් සඳහාද මේ අනිත් අයට දන් දෙන්නේ මේ සංග්‍රහ කරන්නේ මේ පින්කම් කරන්නේ කියලා අහුවොත් ඉස්සර කාලේ නම් හුඟක් දෙනා කිව්වේ පින් සිද්ධ කරගන්න සසර සැප විඳින්න ඊළඟ ආත්මේ දුප්පත් නොවි පොහසත් උපදින්න දිව්‍ය ලෝකෙ උපදින්න ওই වගේ කාරණා තමයි කිව්වේ හැබැයි අද බොහෝ දෙනා එහෙම කියන්නේ එතන තියෙන තෘෂ්ණාවක් කියන බව දැනගෙන ඒ අය කියන්නේ මේ අතහැරීම පුරුදු කරන්න නිවන් දකින්න කෙලෙස් නසන්න තමයි මම මේ දෙන්නේ. එතන තියෙන්නේ තර කතන්දරේම තමයි. දැන් අනුන්ට දෙන්නේ මොකටද මගේ කෙලෙස් දුරු කරගන්න. අනුන්ට දෙන්නේ මොකටද මම ගැලවෙන්නේ. එතන තියෙන්නේ ආත්ම මූලික සංකල්පෙම තමයි. ඒතර කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. ඉතින් නිවන් දකින්න කියලා හිතාගෙන දන් දෙන එක සුදුසු නැද්ද? නිවන් දකින්න කියලා හිතාගෙන දන් දුන්නයි කියලා නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්නත් නම් ඒ නිවන් දැකීම සඳහා අවශ්‍ය ශක්තිය අවදි වෙන විදිහට දන් දෙන්න ඕන. නිවන් දකින්නවා කියලා අපි කිව්වේ මොකද්ද? කෙලෙස් නසන එකනේ. එහෙමනම් ක්ලේශයන් යටපත් කරගෙන ආත්ම තෘෂ්ණාව දුරු වෙන හැටියට අනුන්ගේ යහපත මතුවෙන හැටියට අපේ මනස සකසගෙන ඒ ක්‍රියාව කරන්න. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් යම්කිසි කෙනෙක් බෙහෙතක් ගෙනත් බොනවා ලෙඩේට අදාළ බෙහෙත නෙමෙයි. හැබැයි බොහොම සද්භාවයෙන් ගෞරවයෙන් ඕනකමින් ඒ බෙහෙත් ටික බොනවා මේ බෙහෙතෙන්ම මගේ ලෙඩේ සනීප වේවා කියලා. ප්‍රාර්ථනාව හොඳයි. නමුත් ලෙඩේ සනීප වෙන්නේ ඇයිද? ඒ රෝගය නිවාරණය කරන ඖෂධීය ගුණේ හිනැති නිසා. ඒ වගේ මට මෙය නිවන් පිණසම හේතු වේවා, අත්හැරීම පිණස, කෙලස් නැසීම පිණස හේතු වේවා කියලා හොඳ ප්‍රාර්ථනා ඇති කරගෙන අපට පින්කම් කරන්න පුළුවන්. නමුත් ඒක සඵල වෙන්න නම් ඒ ගුණය එහි තියෙන්න ඕන. ඒ ශක්තිය එහි මතුවෙන්න ඕන. ඉතින් කෙලස් නැසීම සඳහා නිකලස් බව අවදි කරන්නට ඕන. එහෙම නැත්නම් අර සක්කාය දිට්ඨියෙන් මුසපත් වෙලා තමන්ට ප්‍රතිලාභ ලැබීමේ අපේක්ෂාවෙන් අපි කරන කුසලය කෙලස් නසන්නට උපකාර වෙන්නේ එවනම් අනුන්ට දන් දීමේදී කොහොමද අපි සිත පවත්වන්න ඕන? සිත පවත්වන්න ඕන තමන්ට ලැබෙන ප්‍රතිලාභය ගැන නෙමෙයි මේ කරන පරිත්‍යාගයෙන් ලබන තැනත්තාට යහපතක් කරන්න. ලබන තැනත්තා සුවපත් කරන්න. ලබන තැනැත්තා නිරෝගී කරන්න ලබන තැනැත්තා දිගු කලක් සුවසේ ජීවත් වෙනවා දකින්නට ඒ සඳහා තමන් කැපකිරීම කරනවා නම් එයයි උසස් කුසලය අනුන්ගේ යහපත අපේක්ෂා කරනකොට ඒ චේතනාව තමයි තමන්ගේ යහපත පිණිස හේතු අනුන්ට දෙන්නේ මට යහපතක් වෙන්න කියලා හිතාගන්න නම් එතන තියෙන්නේ අපිට නොදැනුවත්වම සූක්ෂම තෘෂ්ණාව එතකොට ඒ තෘෂ්ණාව අපට කෙලස් නසන්නට බාධා කරනවා නීවරණයක් වෙනවා ආවරණයක් වෙනවා. හැබැයි අනිත් අයට ආහාර පාන දුන්නු නිසා ඉඳුන් හිටුන් දුන්නු නිසා අපට සසරේ ඒව ලැබෙනවා. ඒව ලබාගෙන සැප විඳින්නට පුළුවන් කෙලස් නසන්නට ඒ උපකාර වෙන්නේ නැහැ. ඒ කුසල් හඳුන්වන්නේ වට්ටගාමිනී කුසල්. සසර සැපේ පිණිස පවතිනවා. හැබැයි විවට්ටගාමිනී බවට කෙලස් ප්‍රහාණය කරන්න නිවන් අවබෝධ කරන්නට ඒ උපනිශ්‍රේ වෙන්නේ නැහැ. එතකොට මේක තමයි ප්‍රාථමික පියවර. ඉතින් මේක තව විවිධ පැතිවලින් විග්‍රහ කරගෙන බලන්න පෙනතුනේ අපි බොහෝ දෙනා මූලික වශයෙන් ওই වගේ ආකල්ප මත පිහිටාගෙන තමයි කටයුතු කරන්නේ. ඒ නිසා දන් දෙනකොට සිල්වතුන්ට ගුණවතුන්ට දීම මහත්ඵලයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. සිල්වතුන් හොය හොයා ගිහිල්ලා දෙන්න මොකටද? මගේ පින වැඩි කරගන්න. එහෙමනම් එතන තියෙන්නේ මොකද්ද? ආත්ම තෘෂ්ණාව. ඒ සඳහා නෙවෙයි බුදුරජාණන් වහන්සේ සිල්වතුන්ට දීම මහත්ඵලයි කියවේ සිල්වතුන්ගේ සීලය ගුණය සලකාගෙන සාමාන්‍ය සතෙකුට කන්න ටිකක් දුන්නාම ඒ ආහාරයෙන් කුසගිනි නිවෙනවා කය පෝෂණය වෙනවා පමණයි ඊට වඩා යහපතක් ලෝකෙට වෙන්නේ නැහැ සිල්වතුන්ට ගුණවතුන්ට යමක් පරිත්‍යාග කළාම කයත් පෝෂණය වෙනවා සීලාදී ගුණධර්මත් රැකෙනවා එහෙනම් අපි මේ දීපු දෙයින් අපි කරපු පරිත්‍යාගයෙන් වැඩි යහපතක් ලෝකෙට වෙලා තියෙනවා වගේම වැඩි යහපතක් කිරීමේ අපේක්ෂාවක් අපට තිබිලා තියෙනවා. චේතනාව අනුව කුසලය මහත් වෙනවා. ඒන් ලෝකෙට සිද්ධ වෙන යහපත අනුව කුසලය මහත් වෙනවා. දැන් අපිට ගහක් හිටවනකොට එක එක මනෝභාවයන්ගෙන් මේ පැලැටි හිටවන්න පුළුවන්. මේ ගහෙන් කාබන් ඩයොක්සයිඩ් ඇදගෙන ඔක්සිජන් පිට කරනවා. බොහෝ දෙනාගේ ජීවිත රැකෙනවා කියන අදහසින් පැලැටියක් හිටෙව්වොත් අන් අයගේ දිවි රැකීමේ અભේදාන කුසලයක්. මෙහි මල්පල හටගෙන ක්‍රමිසතුන් ඇතුළු බොහෝ දෙනාගේ ජීවිත සුරක්ෂිත වෙනවා. ඒ සඳහායි මේ පැලෑටි හිටවන්නේ කියලා එහෙම අදහසින් හිටවනවා නම් ආහාර පාන දීලා කුසගිනි නිවීමේ ජීවිත පැවැත්වීමේ මහා කුසලයක් එයින් සිද්ධ මේ ගහ හැදුනහම වැඩුනහම බොහෝ දෙනාට සෙවණ ලැබෙනවා කියන අදහසින් ඒ ගහ හිටවනකොට ආරක්ෂා සම්පත්තිය සුරක්ෂිත බව සෙවණ ලැබෙන්නට හේතු වෙන මහ කුසලයක් සිද්ධ. මෙහි කොළ මල්, දලු, මුල් හොත්තු අරට්ටු මේ හැම දෙයක්ම ඖෂධ සඳහා පාවිච්චි කරන බොහෝ දෙනාට නිරෝගී සම්පත්තිය සඳහා කියන අදහසින් ඒ බඳු පැලෑටියක් හිටවනකොට නිරෝගී සම්පත්තිය ලැබෙන මහ පිංකම. මේකේ හොඳ අරට්ටුවක් හැදෙනවා අනාගතේ හොඳ ගානකට කපලා විකුණ ගන්න පුළුවන් කියලා හිතාගෙන හිටවනකොට තෘෂ්ණා මූලික කර්මයක් එතන ජනිත වෙනවා. දැන් එතකොට එකම ගහක් හිටවලා අපිට විවිධ කර්ම කරගන්න පුළුවන්. ඒ වගේ තමයි දන් දීලා. දන් දීලා අපට විවිධ කර්ම කරගන්න පුළුවන් මනෝභාවය අනුව චේතනා හම්බෙක්කවේ කම්මං වදාමි කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. අපේ චේතනාව හසුරවන හසුරවන විදිහත් එක්ක තමයි කර්මය සාධනය වෙන්නේ. ඒ වගේම තවත් කරුණක් බලපානවා. අපි කරන දෙයින් ලෝකෙට සිද්ධ වෙන දේ කොච්චර පුළුල්ද කොච්චර අර්ථ සම්පන්නද ඒ අනුවත් කුසලයේ උස් පහත් වෙනවා.